අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ තනමල්විල කිතුල්කොටේ රත්න සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක අවසරයි පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ දේශකයාණන් වහන්සේ ඊතා নমස්කාර පූර්වකව අප පිළිගනු ලබනවා සාදු සාදු සාදු ධර්මදේශනේ සැදැහැති දායකත්වය අද දරනු ලබන්නේ කඩුවෙල පහළ බෝමිරිය අංක 67 නිවසේ චිත්‍රා හෙට්ටිආරච්චි මහත්මිය මතුගම මැද්දේගොඩ පාර සොමි නිවස අංක 59 නිවසේ ගාමිණී මුණසිංහ මහත්මයා හෝමාගම ගලවිලවත්ත නිවසේ කාන්ති විජේසිංහා පවුලේ සියලු ඥාතීන් ඒ වගේම රාගම බටුවත්ත අංක 114 F නිවසේ මාලිනී අබේසිරිවර්ධන මහත්මිය මහරගම පමුණුව 131 නිවසේ පදිංචි චාලට් හේමදාස මහත්මිය ඇතුළු පින්වත් දායක මහත්ම මහත්මීන් විසිනුයි. එසේනම් පින්වතුනි අප ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා নমස්කාරය කියමු සාදු සාදු සාදු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 සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං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 පින්වත්නි ඊ타ත්ම බලාපොරොත්තු රාශියක් සිතෙහි දරාගෙන අනේක විද දුක් කරදරයන් පසක තබලා බොහෝ කාලයකට පස්සේ පහළ වුණා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කර ගැනීමේ පරම අභිලාෂ චේතනාව හිතේ තැම්පත් කරගෙන මේ පින්වත් පිරිස මේ ස්ථානට පැමිණලා ඉන්නේ. පින්වන්දි ඊටාම දුර්ලභ ධර්මයක්මයි අපිට අහන්න ලැබෙන්නේ. සංසාර කතරෙන් එතර වීම පිණිසම සසර දුක්ගිනි නිවාලීම පිණිසම ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අපි අහලා නුවණින් විමසලා අපේ සිත් සතන් සකස් කරගන්නතොත් ඒ විදිහට මේ ගෞතම සාසනය තුල අපිත් බොහෝ කාර්යයක් කරගත්තා වෙනවා. පින්වත්නි ඔබ කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන මේ ලැබුණු දුර්ලභ අවස්ථාව අපිට නැවත වතාවක් ලැබෙනවා කියන එක නම් ඊතරම් හිතන්න එපා. ඇයිද හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන්නේ එකම එක අවස්ථාවයි. මෙන්න මේ ඔබට ලැබිලා තියෙන්නේ එකම අවස්ථාව. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී අපි උත්සාහවන්ත වුණොත් අපි වීරියවන්ත වුණොත් මේ ධර්මය අසා දැන දැක ගන්න එහෙම වුණොත් පින්වත්නි ඔබට ගෞතම සාසනය මුණ ගැහුණා වෙනවා හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඔබට මේන්න මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ අහලා ඊට අනුගත විදියට සිත සකස් කරගන්න බැරි වුණොත් ඔබ මේ ශාසනය තුල රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලක කටයුත්ත කරගන්න බැරි වුණොත් ඔබ පින්වත්නි මෛත්‍රී බුද්ධ ශාසනය පැතුවත් ඔබට මෛත්‍රී බුද්ධ ශාසනයවත් යක් කරගන්න නම් ලැබෙන්නේ නැහැ. ඇයි නොලැබෙන්නේ? පින්වත්නි මේ ලැබිලා තියෙන උතුම් බුද්ධ ශාසනය ඔබ අතහැරලා අනාගතයේ පහළ වෙන්නා වූ එකක් ගැන ප්‍රාර්ථනා කරනවා. ඒක එපා කියන එක නෙමෙයි නරකයි කියන එක නෙමෙයි. එතන ඔබ ප්‍රයෝජනයක් ගන්නට නම් පින්වත්නි මෙතන පුරුදු පුහුණු කරලා තිබිය යුතුයි. ඒ නිසා ඔබ මෙන්න මෙතන කරන වැඩපිළිවෙල ඔබේ ඊළඟ භව සැකස්මට හෝ ඒ සකස් නොවීමට හෝ බලපාන්නේ මෙතන කරන වැඩපිළිවෙල. ඒ නිසා ඔබ බොහොම උත්සාහවන්ත වෙලා වීරියවන්ත වෙලා ශාසනයේ ප්‍රයෝජන ලබා ගන්නට ශක්තියක් ලැබුණොත් ධෛර්යයක් ලැබුණොත් ඔබ වාසනාවන්තයි. එහෙම නැති වුණොත් පින්වත්නි අපිට වෙන්නේ අර පිළිවෙලටම පින් අනුමෝදන් කර කර යෑමක් විතරමයි. නරක නෙමෙයි හොඳයි. ඇයි දෙයනේ මේ ශ්‍රේෂ්ඨ සම්පන්න ශාසනය ලැබිලා මේ තියෙද්දි සම්දිට්ඨික අකාලික ඒහි පස්සික ධර්මය ලැබිලා තියෙද්දි මෙතෙන්ට ආපු ඔබ වෙන වෙන දේවල් කරගෙන ඉඳලා මිය පරලොව ගියාට පස්සේ අපි පුණ්‍ය කර්මයක් කරලා අනුමෝදන් කරනවා යාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඇත්තටම අවබෝධ වෙයිද? වෙයිද? නෑ කවදාකවත් එහෙම අවබෝධ වෙන්නේ නෑ. ඔබ ඒකෙත් කියන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියන නෙමෙයි. ඒකට තියෙන්නේ මාර්ගයක්. මේ පුණ්‍ය ශක්ති ලබා ගන්න පුළුවන් තැනකින් නම් මේ පින් අනුමෝදන් වේවා. ඇයි පින දැන් අපි යා මෙතනින් චුත වුණාට පස්සේ ආශිර්වාදේ හරියන්නේ නැහැ. මේන්න මෙතන ඉද්දි තමයි ඔබට තිබුණේ කුමක්ද? නුවණ දියුණු කරන කෙලෙස් සංසිඳු වන නිවන අවබෝධයේ පිණසම හේතු වන්නා වූ ඒ ධර්මය අහන්න පුළුවන් මෙන්න මෙතන. දැන් ඔබ ඒ අසා දැන දැක ගත්තොත් ඒත් හරි. ඒ නිසා දැන් ඔබ කල්පනා කරන්න මේ ගියායට පින් අනුමෝදන් කරන්න. හැබැයි වහ වහ මේන්න මේ ජීවිතය තුල මේ ශාසනය තුල කළ හැකි දේ ඔබ වහාම කරගන්න. එහෙම වුණොත් අපිට ආරක්ෂාවක් තියෙනවා. පින්නනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ දක්ෂිනා ජනපදයේ පවත්වනම කියනවා කලක් ගියාට පස්සේ දෝවන සැනකෙලියක් දෝවන සැනකෙලියක් පවත්වනවලු දෝවන කියන්නේ සෝදන සැනකෙලියක් ඇටසැකිලි සෝදන සනකෙලියක් පවත්නවලු. ඒ සනකෙලිය තුල කණ්ඩ දෙනවලු, පොන්න දෙනවලු, නැටුම්, ගැයුම්, වැයුම්, තූර්ය වාදන සියල්ලම ලස්සනට මිනිස්සු මහණෙනි පවත්නවලු. හැබැයි මහණෙනි මෙය මේ පවත්වන දෙයක්මයි මේක මේ දක්ෂිනා ජනපදයේ සිදු කරන දෙයක්මයි නොකරන දෙයක් නම් නෙමෙයි කියනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දෝවන සනකෙලිය හීන වූ දෙයක් ග්‍රාම්‍ය වූ දෙයක් පුහුදුන් දෙයක් අනාර්ය පිණිස පවතින දෙයක් අවඩ පිනිස පවතින දෙයක් කියනවා. ඔන්න බලන්න. එතකොට ඇත්තටම පින්වත්නි ඒ ඇත්තෝ ඒ සැනකෙළිය පවත්වන්නේ සසර දුකෙන් ඈතර වෙන්න කියලා හිතාගෙන. ඇයි ඒගොල්ලන්ට ධර්මයක් නොලැබිච්ච නිසා ඒගොල්ලෝ හිතනවා මෙන්න මේ කර ටික කරාට පස්සේ නම් අපිට පවු ටික සෝදලා හරින්න ඕලෝහං කියලා හිතාගෙන මේ දේ කරනවා. අන්න පින්වන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේක සිදු කරන දෙයක්මයි නොවන දෙයක් නෙමෙයි. හැබැයි මේක හීන වූ දෙයක්, ග්‍රාම්‍ය වූ දෙයක්, පුහුදුන් දෙයක්, අනාර්ය පිණිස පවතින දෙයක්, අවැඩ පිණිස පවතින දෙයක්. මෙය තුල මහණෙනි කලකිරීම ඇති වෙන්නේ නැහැ. නොයල්ම ඇති වෙන්නේ නැහැ. ඇල්ම දුරු කිරීමට හේතු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානයේ පිණිස හේතු වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ නැහැ. නිවනට හේතු වෙන්නේ නැහැ කියනවා. ඔන්න බලන්නකෝ. ඒ සිදු කරන ක්‍රියාව තුල අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ නැහැ. නොඇල්මට හේතු වෙන්නේ නැහැ. ඇල්ම දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානයේ පිණිස හේතු වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වෙන්නේ නෑ නිවනට හේතු වෙන්නේ නෑ මහණෙනි කියලා කියනවා. බලන්නකො පින්වත්නි. එහෙම හේතු වෙන්නේ නෑ කියනවා මේ දෝවන සනකෙලිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මමත් නුඹලාට ආර්ය දෝවනයක් දේශනා කරනවා කියනවා. හොඳට අහන් ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම නුඹලාට ආර්ය දෝවණයක් දේශනා කරන්නම්. ආර්යයන් වහන්සේලා සෝදන ක්‍රමයක් විස්තර කරන්නම්. හැබැයි මහණෙනි ඒ දේ නම් කලකිරීමට හේතු වෙනවා. නොඇල්මට හේතු වෙනවා. ඇල්ම දුරු කරන්න හේතු වෙනවා. කෙලෙස් සංසිඳවන්න හේතු වෙනවා. විශිෂ්ට ඥානයට හේතු වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා. නිවන අවබෝධ කරගන්න හේතු වෙනවා. ඔන්න දැන් එන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මමත් නුඹලට ආර්ය දෝවණයක් දේශනා කරනවා. හැබැයි ඒ දෝවණය තුල නම් ආන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිබ්බිදාය විරාගාය කීක බුදුරජාන් වහන්සේ නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති නිවනටම හේතු වන ආර්ය දෝහණයක් මම දේශනා කරන්නම් කියලා කුමක්ද ආර්ය දෝහණේ නිවනට හේතු වන ආර්ය දෝහණයක් සෝදනවා සෝදන ක්‍රමයක් කියන්නම් කියනවා හැබැයි ඒක නිවනට හේතු වෙන එකක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද මහණෙනි ආර්ය දෝවණය. ඒක තුල මහණෙනි ජාතිය ස්වභාව කොට ඉන්න සත්වයෝ ජාතියෙන් අත්මිදීමට හේතු වෙනවා මරණය ස්වභාව කොට ඉන්න සත්වයෝ මරණයෙන් අත් මිදීමට හේතු වෙනවා. දැන් ඔබ දැන් නුවණින් මේක කල්පනා කරන්න. එහෙනම් දැන් දක්ෂිනා ජනපදයේ තියෙනවා දෝවණයක් ඒකනම් හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් වූ අනාර්ය දෙයක්. ඒක කලකිරීමට හේතු වෙන්නේ නැහැ. නොයල්මට හේතු වෙන්නේ නැහැ. ඇල්ම දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානය පිණිස හේතු වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ නැහැ. නිවනට හේතු වෙන්නේ නැහැ. නමුත් මහණෙනි මම නුඹලට ආර්ය දෝනියක් දේශනා කරනවා. ඒකනම් කලකිරීමට හේතු වෙනවා. නොඇල්මට හේතු වෙනවා. ඇල්ම දුරු කරන්න හේතු වෙනවා. කෙලෙස් සංසිඳවන හේතු වෙනවා. විශිෂ්ට ඥානය පිණිස හේතු වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා නිවනට හේතු වෙනවා. ඒ දෝවණය තමයි මහණෙනි ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියෙන් අත් මිදීම පිණිස දෝවණය කරනවා. ජරාව ස්වභාව කොට ඉන්න සතුන් ජරාවෙන් අත් මිදීම පිණිස දෝවණය කරනවා. ව්‍යාධියේ ස්වභාව කොට ඉන්න සතුන් ව්‍යාධියෙන් අත් මිදීම පිණිස දෝහණය කරනවා. මරණයේ ස්වභාව කොට ඉන්න සතුන් මරණයෙන් අත් මිදීම පිණිස දෝහණය කරනවා. ඔන්න බුදුරජාන් වහන්සේගේ දෝහණ ක්‍රමය. එහෙනම් දැන් ඔබ දැනගන්න ඕන ඔබ දැක ගන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් දෝවණය කරන්න එහෙනම් ජාතිය ස්වභාව කොට ඉන්න සතුන්ගේ ජාතියෙන් අත් මිදෙන්න. ජරාව ස්වභාව කොට ඉන්න සතුන් ජරාවෙන් අත් මිදෙන්න. ව්‍යාධිය ස්වභාව කොට ඉන්න සතුන් ව්‍යාධියෙන් අත් මිදෙන්න. මරණය ස්වභාව කොට ඉන්න සතුන් මරණයෙන් අත් මිදීමට හේතු වන දෝවණයක් දේශනා කරනවා. ඒ ආර්ය දෝවණය මහණෙනි කුමක්ද? ඔන්න ඒ ආර්ය දෝවණය තුල සිදුවෙන්නේ අර ක්‍රියාවදාමය. ආර්ය දෝවණයක් කළොත් ජාතිය ස්වභාව කොටින් නැගේ ජාතිය නැති වෙන්න ඕන. ව්‍යාධිය, ජරාව, මරණය ස්වභාව කොටින් නැගේ ඒ දුක් නැති වෙන්න ඕන. කුමක්ද මහණෙනි ඒ ආර්ය දෝණිය කුමක්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ ආර්ය දෝවණය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කරගෙන සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා. ඔන්න. සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා. සෝදලාරිනවා. ඉතිරි නැතිවම මහණෙනි සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා. එවිට මහණෙනි මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ පුද්ගලයා තුල යම් ලාමක අකුසල ධර්මයක් හටගෙන තිබුණ නම් මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ පුද්ගලයා තුල යම් ලාමක අකුසල ධර්මයක් හටගෙන තිබුණ නම් ඒ ලාමක අකුසල ධර්මයේද මහණෙනි සම්මාදිට්ඨිය නිසා දෝවණය වෙනවා. තවද මහණෙනි සම්මාදිට්ඨියෙන් දිට්ඨිය නිසා කුසල කර්ම කරගන්න පුළුවන් ඒ කුසල් කර්ම භාවනාමය වශයෙන් පරිපූර්ණ කරගන්නත් පුළුවන් කියනවා. ඔන්න. එහෙනම් ආර්ය දෝවණේ ඔන්න. දැන් පින්වන්ද එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම නුඹලාට ආර්ය දෝවණයක් දේශනා කරනවා. හැබැයි ආර්ය දෝවණය නම් කුමක්ද? කලකිරීමට හේතු වෙනවා. නොයල්මට හේතු වෙනවා. ඇල්ම දුරු කරන්න හේතු වෙනවා. කෙලෙස් සංසිඳවන්න හේතු වෙනවා. විශිෂ්ට ඥානය පිණිස හේතු වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා. නිවන අවබෝධ කරගන්නත් මහණෙනි ඒ දෝවණය හේතු වෙනවා. ඒ දෝවණය තුල මහණෙනි සිදු වෙන්නේ ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියෙන් අත් මිදෙනවා. අන්නේ දෝවණය කරනකොට ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියෙන් අත් මිදෙනවා. ජරාව ස්වභාව කොට ඉන්න සතුන් ජරාවෙන් අත් මිදෙනවා. මරණය ස්වභාව කොට ඉන්න සතුන් මරණයෙන් අත් මිදෙනවා. ආන්න ඒ දෝවණේ යන්න. එහෙනම් දැන් මේ සෝදලා හරින්නේ කුමක්ද? ජාති ජරා ව්‍යාධි මරණ සෝදලා හරිනවා. ඒ ආර්ය දෝවනේ කෙලෙසද කරන්නේ මහණෙනි? ඒ ආර්ය දෝවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දෘෂ්ටිය ඉතිරි නැතිව දෝවණය කරනවා ඕන්න සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන් සෝදා හරිනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා යම් ලාමක අකුසල ධර්මයක් හටගෙන තිබුණ නම් එයත සම්මා දිට්ඨියෙන් සෝදා හරිනවා දෝවණය කරනවා. සම්මා දිට්ඨිය ඇති නිසා එයා භාවනාමය වශයෙන් කුසල කර්ම පරිපූර්ණ කරගන්නටත් පුළුවන් වෙනවා. ඔන්න නිවනට හේතු වෙන ආර්ය දෝවණය. එතකොට පින්වන්නේ දැන් ඔබ නුවණින් විමසන්න මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ ඔය විදිහටම විස්තර කරනවා මහණෙනි මම සම්මා සංකප්පය නිසා මිච්ඡා සංකප්පය සෝදා හරිනවා. බලන්න පින්නන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. මහණෙනි සම්මා සංකප්පයෙන් මිච්ඡා සංකප්පේ සෝදා හරිනවා. මිච්ඡා සංකප්පය නිසා මහණෙනි යම් ලාමක කුසල ධර්මයක් තිබුණද ඒත සම්මා සංකප්පයෙන් සෝදා හරිනවා. සම්මා සංකප්පය නිසා මහණෙනි කුසල කර්ම භාවනා මේ වශයෙන් පුරුදු පුහුණු කරගන්නත් පරිපූර්ණ කරගන්නත් පුළුවන් කිය. එතකොට දැන් ඔබ දන්නවා පින සම්මා දිට්ඨියට කියන්නේ නිවැරදි දැක්මට හාවොත් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයට ආවොත් ඔබට සම්මා දිට්ඨිය ඉපදුනා කියනකොට ඔබ යථාර්ථය දැන දැකගත්තා. ඔබ යථාර්ථය දැන දැකගත්තට පස්සේ පින්වත්නි ඔබ සම්මා සංකල්පයට එන්නේ. ඒ කියන්නේ සම්මා විතර්කවලට එන්නේ. ඔබ දන්නා ඔබට සම්මා දිට්ඨියක් තියෙනවනම් ඔබ විතර්ක කරන්නේ මොනවද? අව්‍යාපාද සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අවිහිංසා සංකල්ප. ආන්න. හැබැයි මේ අව්‍යාපාද ව්‍යාපාදයෙන් තරහින් දුර වෙන ඒවා තමයි විතර්ක කරන්නේ. හැබැයි එහෙම විතර්ක කරන්න වෙන්නේ සම්මාදිට්ඨිය තිබුණොත් තමයි. නෙක්ඛම්ම විතර්ක අතහරින වස්තු කාම ක්ලේශ කාම අතහරින විතර්ක අවිහිංසා විතර්ක අන්න බලන්න පින්වත්නි ඔබ සම්මා දිට්ඨියට ආවොත් මිත්‍යා දෘෂ්ටිය සෝදලාරිය සම්පූර්ණයෙන්ම ඔබ සම්මා සංකප්පයට ආව ඔබ සම්මා දිට්ඨියට ආව කියන්නේම ඔබේ විතර්ක ටිකත් මොකද සම්මා සංකප්ප ඔබ සම්මා සංකප්පයට ආවට පස්සේ පින්වත්නි මිච්ඡා සංකප්පේ සෝදලා අරිනවා. සම්මා සංකප්පයෙන් මිච්ඡා සංකප්පේ සෝදනවා. දැන් කොහොමද කරන්නේ? දැන් ඔබ කල්පනා කරන්න යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටි සහගත නම් එයා කුමක්ද කරන්නේ? එයා කල්පනා එයා විතර්ක කරන සියලු දේවල්ම මිත්‍යා දෘෂ්ටියට අනුගත වෙච්චා. එහෙනම් එයා මොන ඒවද විතර්ක කරන්නේ? ව්‍යාපාද විතර්ක. නේද? කාම විතර්ක. විහිංසා විතර්ක. අන්න බලන්න. දැන් ඔබට නුවණ තියෙනවා ඔබ දැන දැක ගන්න ඔබට අනුමාන වශයෙන් හරි සම්මා දිට්ඨියක් තියෙනවද එහෙම නැත්නම් ඔබ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ කියලා ඔබ දැන දැක ගන්න කෙලෙසද දැනදක ගන්නේ අන්න ඔබට නිතර නිතර විතර්ක වෙන්නේ නිතර නිතර සිහියට එන්නේ ව්‍යාපාද දේවල් නම් ව්‍යාපාද කියන්නේ තරහ දේවල් ක්‍රෝධය iriසියාව කුඩුකේඩුකම පලිගැනීම හිලා දැකීම උන්නෝවම නම් නිරන්තරයෙන් හිතට එන්නේ සිහි කල්පනා කරන්න කුමක්ද මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා මිත්‍යා සංකප්පවලට ඇවිල්ලා දෙයියනේ. දැන් එතකොට නෙක්ඛම්ම සංකප්පය තමයි සම්මා සංකප්පයට ආවොත් වෙන්නේ. දැන් ඔබ මිච්ඡා සංකප්පයට ආවොත් කුමක්ද වෙන්නේ? කාම විතර්කයි හිතන්නේ. අතහරින දේවල් නෙමෙයි අල්ලන දේවල්මයි හැම මොහොතේම හිතන්නේ. බලන්න පින්නනේ. ඒ වගේම අනුන් නසන හිරිහැර කරන දේවල්මයි සිහියට බලන්න පින්වත්නි ඔබ ඔබට ඔබ සම්මා සංකප්පයට ආවොත් අන්න ඔබට සිහිය තියෙනවනම් නුවණ තියෙනවනම් වීරිය තියෙනවනම් ඔන්න ඔබට පුළුවන් සම්මා සංකප්පයට ඇවිල්ලා මිච්ඡා සංකප්පේ සෝදරරින්න පුළුවන්. මිච්ඡා සංකප්පේ සෝදලරනවා කියන්නේ අන්න ව්‍යාපාදය දැන් ඔබ සෝදලා අරිනවා. සම්මා සංකප්පයට ඔබ ඇවිල්ලා නම් ආන දැන් ව්‍යාපාද විතර්ක තරහ දැන් සමහර උදවිය ඉන්නවා gedara dore වචනයක් කතා කරන්න බෑ කවුරු වගේද? ඔව් රාක්ෂය වගේ. නේද? ආන්න ඒ විදියට අමුතු අමුතු විදියට ඔරවනව රවනව ගස්සනව හිම්පාස් කරන ඔය දේවල් ඇත්තටම දැන් ඒ ඇවිත් තියෙන්නේ කොහොමද අන්න එයාට සම්මා සංකප්පය නැති නිසා දැන් එයා ව්‍යාපාද විතර්ක සිහි කරනවා. දැන් සම්මා සංකප්පේ තිබුණනම් සෝදලැරිය ඒක. සෝදලැරිය. දැන් ඔබට බනින්න පුළුවන් නැන්දම්මා. නැන්දම්මා ලේලි හරියට සඳුනේ. නේ? එතකොට එහෙම බයිනකොට නැන්දම්ම හෝ ලේලි හෝ අන්න හොඳට දැනගන්න පුළුවන් ඔබ කොපමණ සිල් ගත්තත් නැන්ද අම්මයි ලේලී ඉන්නවනම් ඔබ සම්මා සංකප්පයේද මිච්ඡා සංකප්පයේද කියලා දැනගන්න පුළුවන්. අන්න එතකොට අන්න ඔබට ඒ දැන් නැන්දම්ම හරි ලේලි හරි දොස්පරොස් කියනවනම් දැන් ඔබට තියෙන්නේ කුමක්ද? සෝදලා අරින්ද. සෝදලා අරින්න. එයාට දැන් කියන්නේ පා දැන් ඔයා තරහින් කෑ ගැව්වට පුපුර පුපුර කිව්වට මම සේර සෝදනවා. එහෙම කියනකොට එයාට තවත් කියන තියෙනවා. දැන් ඔයයන්ට කුමක්ද කරන් තියෙන්නේ? දැන් ඔබ සම්මා දිට්ඨියකට පැමිණිලා නම් සම්මා සංකප්පය යහපත් සංකල්පනාවන් විතර්කයන් සිහි කරන්නේ. දැන් මෙන්න හරෙන් ඉන්ජෙක්ෂන් එක ගහනවා තරහ ඉන්ජෙක්ෂන් එක. මෙහෙන් ප්‍රති ඉන්ජෙක්ෂන් එක රිටර්න් කරනවා සෝදනවා. අඳුරු පැල්ලම සෝදලා අරිනවා. අන්න බලන්න පිනන්නේ. එහෙම සෝදලා අරිනකොට අන්න ආර්ය දෝවණිය. ආර්ය දෝවණිය. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ සම්මා සංකප්පයට ආපු කෙනා විතරමයි. එහෙම නැති වුණොත් කුමක්ද කරන්නේ පින්වත්නි? මිච්ඡා සංකප්පය තුල ඉන්න කෙනෙක් වුණොත් අන්න ඔබට දැනගන්න පුළුවන්. එක කියනකොට දෙකක් කියනවා. ඇයි මම යටත් වෙන්නේ? ඇයි මම බය වෙන්නේ? මේවා මම හදපුවා. මේවා මගේ දේවල්. ඒ සියලු විතර්ක එන්නේ මිත්‍යා සංකප්පය නිසා. ඔබට සම්මා සංකප්පය තිබුණා නම් සෝදලා රෙන්න පුළුවන්. ඔබේ ඇඳුමක පින්වත්නි කුණු පැල්ලමක් ගෑවුනොත් ඔබ කුමක්ද කරන්නේ? ඇත්තටම සෝදලා අරිනව නේද? සෝදනවා. මොන මොන හර ක්‍රමෙන් ඒක සෝදලා අරිනවා. හැබැයි ඊට වඩා පින්වත්නි සබන් ගාලවත් සෝදලා අරින්න බැරි පැල්ලම තමයි සිතේ හටගන්න පැල්ලම. ඒක දෝවණය කරන්න ඒක සෝදන්න සබංගාල සෝදන්න පුළුවන්ද? ලේලිගේ අඳුරු හිත සබංගාල හොදන්න පුළුවන්ද? නැන්දම්මගේ කුඩු කේඩු හිත සබංගාල හොදන්න පුළුවන්ද? බංගාල නෙමෙයි සන්ලයිස් සංස්ථාවට දුන්නත් හොදන්න ඒව බෑ පින්වත්නි. ආර්ය දෝවණයෙන් සෝදලා හරින්න පුළුවන්. ආර්ය දෝවණෙන් අන්න ධර්මයේ අහලා තිබුණා නම් ආන්‍යාලට ව්‍යාපාද විතර්කේනකොට අයියෝ ව්‍යාපාද විතර්කයක් ආවොත් අපි මෙහෙන් කල්පනා කරන සතර අපායේ වැටෙයි. මේක අපිට මෙලවත් හොඳ නෑ පරලවත් හොඳ නෑ. ඒ නිසා මේක නම් පවත්වන්න හොඳ නැහැ කියලා අතහැරලා දාලා දැන් අන්න එහෙම සිතනකොටම සෝදනවා. ආර්ය දෝවණයෙන් සෝදනවා. ඒ සෝදන්න බැරි තරමට දරුණු විදියට ව්‍යාපාද එනවනම් බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙත් සිතක් පතුරන්න උත්සාහ දරන්න. මෛත්‍රියෙන් හොදන්න. මෛත්‍රියෙන් හොදන්න. එහෙම. ඒ නිසා පින්වත්නි අන්න දැන් කල්පනා කරගන්න ආර්ය දෝවණය කියලා කියන්නේ එහෙනම් කුමක්ද? උන්වහන්සේ දේශනා කරනවා සම්මා සංකප්පේට ආවනම් මිච්ඡා සංකප්පේ දෝවණය කරලා අරිනවා. වැරදි විතර්ක දෝවණය කරලා අරිනවා. එහෙම දෝවණය කරලා අරලා මිච්ඡා සංකප්පය නිසා යම් අකුසල ධර්මයන් ලාමක අකුසල ධර්මයන් හටගෙන තිබුණනම් ඒවත් ඉතිරි නැතිවම දෝවණය කරනවා. ඉතිරි නැතිවම සෝදලා අරිනවා. අන්න බලන්න. මෙය සෝදන්න පුළුවන් වෙන්නේ ධර්මයට මිසක් වෙන කිසිම දෙයකට බෑ. ඔන්න බලන්න කාර්ය දෝවණය. බුදුරජාණන් වහන්සේ දේශනාන ඔය විදිහමයි මහණෙනි සම්මා වාචා නිසා මිච්ඡා වාචා දෝවණය කරනවා. සම්මා වාචාවෙන් මිච්ඡා වාචා දෝවණය කරනවා. සෝදලරනවා. දැන් ඔබට පරුස වචනයක්, කිස් වචනයක්, කේලම බොරුවක් කියන්න අවස්ථාවක් යෙදෙනවා. කියන්නම හිතෙනවා. කට ළඟට පැන පැන තොල් වෙවුල්ල වෙවුල්ල එනවා. දැන් එතකොටම දැන් ඔන්න ඔබට මෙන්න සෝදන ක්‍රියාව මතක් වෙනවා. මතක් වෙනකොටම දැන් මොකද කරන්නේ? ඒක එතනින් නතර කරගන්නවා. නතර කරනවා කියලා කියන්නේම කුමක්ද? සෝදලා සෝදලා හැරියා. හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටි සහගත වෙලා හිටියනම් දැන් ඔබට gedara මහත්ය වචනයක් කියනකොට නෝනා ඔය නෝනල කොහොමද? දෙකක් කියනෝනේ. එකක් කියනකොට දෙකක් කියන. ඇයි හේතුව? ඇයි මිත්‍යා දෘෂ්ටි සහගත වුණොත් මිත්‍යා සංකප්පයට එන වැරදි කල්පනා දේවල්. මෙයා හිතයි මම බය වුණා කියලා. ඒ නිසා පටන් ගන්න ඕන ගේම කියලා ඊට පස්සේ සම්බන්ධ කරනවා. එනවා. ඊට පස්සේ ඒ එනකොට අන්න බලන්නකෝ මිච්ඡා සංකප්පයට ආවොත් දැන් ඔබ තරහින් පිපිරි පිපිරි පිපිරි පිපිරි වැඩ කරනවා. ඊට පස්සේ දැන් ව්‍යාපාද සිතුවිලි එහෙන් කඩාගෙන එනවා. නේ? එතෙන්දී නසන වැඩ හිතනවා. මෙයාට හොඳක් නම් සිද්ධ වෙන්න එපා කියලා හිතින් හිත හිතා පලාටික ලියනවා. මේ එකක් ඔබට ගැහුවා කියන මහත්තයා. දැන් හිතින් හිතනවා. දැන් හිතින් හිත හිතන්නේ හොඳ දෙයක්ද? දැන් මහත්තයා සිත අනේ පව්වා හිංසකේ කන්න හම්බ කර දෙන මිනිස්සුනේ. මෙයාට සිතක්ම සිද්ධ වෙනවා මෛත්‍රියක් වෙන්න ඕන කියලා හිතන්ද කරන්නේ? නෑ නෑ. අන්න බලන්න ඒ ටික දිගටම ආවේ කුමක්ද? වැරදි දෘෂ්ටිය නිසා. ඒ ටික එක සැරේම සෝදලා අරින්න පුළුවන් සම්මා සංකප්පේට ආවන. සෝදලා හැරියොත් මහත්යටද හොඳ ඔබටද හොඳ? මහත්යට ඔ තමන්ට හොඳ. දැන් මහත්ය දන්නේ නැහැ ඕගොල්ලෝගේ හිත ඇතුළේ යන ගේම් ටික කොහොමද කියලා. නේ? අයි කික්කේ වගේ නේද? ඔයගොල්ලෝ දන්නේ නැහැ මහත්යේ හිත ඇතුළේ තියෙන විතර්ක ටික මොනවද කියලා. පුදුම පුදුම විතර්කනේ තියෙන්නේ. අන්න පින්වත්නි සෝදලා හරින්න පුළුවන් සම්මා සංකප්පේ මිච්ඡා සංකප්පේ සෝදලා හරින්න. සම්මා වාචාවෙන් මිච්ඡා වාචා සෝදලා හරින්න. සෝදලා හරින්න. දැන් එතකොට පින්වත්නි දැන් ඔබ කල්පනා කරන්න ඔන්න සෝදන දැන් ඔය විදියටම බුදුරජාණන් වහන්සේ දිගටම විස්තර කරනවා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති ඔය විදිහටම විස්තර කරනවා එතකොට පින්වත්නි ඔය විදිහමයි දැන් එහෙමනම් දැන් ඔබ කල්පනා කරන්න ඔබ ආර්ය දෝවණේක ඉන්නවද නැත්නම් අර දක්ෂිනා ජනපදයේ හීන වූ ග්‍රාම්‍ය වූ පුතුජනික වූ අනරිය වූ අනත්ත් සංහිත වූ වැඩපිළිවෙලකද ඉන්නේ කලකිරීමට හේතු වෙන්නේ නැද්ද නොඇල්මට හේතු වෙන්නේ නැද්ද ඇල්ම දුරු කරන්න හේතු වෙන්නේ නැද්ද කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැද්ද? විශිෂ්ට ඥානය පිණිස හේතු වෙන්නේ නැද්ද? ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ නැද්ද? නිවනට හේතු වෙනවද නැද්ද කියලා දැන් ඔබ පෙරලා ඔබ සිහි කල්පනා කරන්න. ආන් දැන් එහෙම සිහි කල්පනා කරගත්තට පස්සේ ඔන්න ඔබට තියෙනවා ඔබ සම්මා දිට්ඨියට ඇවිල්ලනම් ඔබ ආර්ය දෝවණයයි. ආර්ය දෝවණය කරනව නම් ඔබ කුමද්ද ඒකේ ලක්ෂණය? ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියෙන් මිදීම පිණිසයි. ඇත්තටම දැන් ඔබ ආර්ය දෝවණය කරනවද? කතා කරන්න. ඔව්ද නැද්ද? ඔව් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. දැන් එතකොට <clears throat> ගොඩ දෙනෙක් පින්වත්නි එහෙම කියලා හිතාගෙන එක අන්තයකට අහු වෙලා කටයුතු කරනවා. දැන් ඔබ අරමුණු කරන්නේම අරමුණු කරන්නේම දැන් ඔබ සීල් රකින්නවා මොන හෝ ක්‍රියාවන් කරලා ඔබ අරමුණු කරන්නේ පහලට වැටෙන එක නම් වලක්වන්න ඉහළට යන්න. එහෙම නැත්නම් මේ කරන කටයුතු වලින් සැපක් ඇති වෙන්න. ඒ සියලු දේවල් පින්වන්දි තණ්හාව ස්පර්ශ වෙච්ච දේවල්. එතකොට භාර්ය දෝවණය තුල ආර්ය දෝණය තුල නැහැ. දැන් ඔබට ව්‍යාපාදය කාම විතර්ක දැන් ඔබට ඇත්තටම හැම තිස්සෙම විතර්ක වලට එන්නේ නැද්ද කාම විතර්ක? අතුරු සිදුරු නැතුවම එන්නේ නැද්ද? ඒ එනවා කාම විතර්ක. ඒව අතහරින්න පුළුවන්ද? අතහරින්න පුළුවන්ද? බොහෝම අමාරුවෙන් පසළොස්වක පොය දවසටත් ආරාමෙට එන්නේ නේ. ඒ විල්ලත් උදේ පාන්දර සිල් අරගෙන හවස හතරට දුන්න කොහේටද මේ කරගෙන යන්නේ? අන්න දැන් දෝවණේ කරන්නේ නැහැ, සෝදන්නේ නැහැ, ගඟට අහු වෙලා ගහගෙන යනවා කාම ගඟේ. දැන් එයා සිල් පවාරගෙන ගෙදර යනවා කියලා කියන්නේ කාම ගඟේ කහන් යනවා. දවසක් දෙකක්වත් එහෙම එතනින් වෙන් වෙලා යම් හිතක්වත් පවත්න්න අපිට බොහොම ඉඩකඩ නෑ කියලා ඔබ හිතන් ඉන්නේ අපිට වෙලාවක් නෑ. පින්නනි මනුස්ස ලෝකයට ආපු ඔබත් යම් හේකින් කියනවා නම් ස්වාමීනි අපිට ඉඩක් නෑ. වෙලාවක් නෑ. දැන් ඔබ ඔතනින් පහලට වැටිලා බල්ලෙක්, සරුපෙක්, ගවයෙක්, එළුවෙක් වුණොත් ඉඩ සකස් වෙනවද? එතෙන්දි කාලේ ටයිම් ඒ ටයිම් එක හදාගන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? ඈ ඉතින් බලන්නකො පින්වන්නේ ඒ අනුමාන ඥානයක් අත ඔබට තියෙනවනේ එහෙනම් එහෙම ගියොත් කරගන්න බෑ දැන් එහෙනම් කොතෙන්ද මේක කරගන්න පුළුවන් වෙන්නේ මෙතෙන්දිමයි දැන් ඔබ මෙතෙන්දි මනුස්ස ජීවිතයේ උකසට තියලා තියෙන්නේ කියලා කාම ලෝකේ කාම විතර්කවලම හරි සතුටින් ඇලි ගැලි ඔහේ ඉන්නවා. ඉඳලා ඉඳලා ඉතින් යෑමක් තමයි තියෙන්නේ පොළොවට මොනවද එකතු කරලා. මොනවේ? ඒ මොනේ? පස් එකතු කරලා. ඒව දන්නවා. දැන් ඔබ සතුටින් සියලු ඒ කරන දේවල් වලින් ඔය තියෙන පොළොවට පස් ටික එකතු කරලා යනවා. පින්නනේ එහෙනම් දැන් කල්පනා කරන්න මෙතන යමෙක් වෙලාවක් නැහැ කිව්වොත් යමෙක් කිව්වොත් ආර්ය දෝවණය කරගන්න අපිට කාලයක් නැහැ බලන්න ඔබට gedara රාත්‍රී නිදාගන්න ගියාට පස්සේ පුළුවන්නේ දිනේ gedara දොරේ කටයුතු වලදී ඒ වගේ හැල හැප්පින් එන වෙලාවට දෝවණය කරගන්න පුළුවන්නේ ඔබට මෙතනත් බැරි වුණොත් ඔය ටික කරන්න පින්නන්නේ ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මතක තියාගන්න ඔබට කරන්න තනන් නම් තවත් ලැබෙන්නේම නැහැ. බොහෝ බෞද්ධ පින්වත් අය බලාපොරොත්තු වෙනවා සිව් අපායට ගිහිල්ලා කාලය හදාගෙන බණ භාවනාදි කරන්න. ඉතින් එහෙමනේ දැන් ගොඩ දෙනෙක්ගේ අදහස තියෙන්නේ. ඇයි පින්නම් දැන් මෙතන වැඩිපුරම පුරුදු කෙරුවොත් පුහුණු කෙරුවොත් කාම ලෝකය තුලම හැසිරෙන මිත්‍යා දෘෂ්ටි සහගත දේවල්ම පුරුදු පුහුණු කළොත් මෙතන ඔබ ද්වේෂසිතම පුරුදු කළොත් ක්‍රෝධසිතම පුරුදු කරොත් ඔබ මිය පරලෝක ගියාට පස්සේ යන්නේ දිව්‍ය ලෝකෙද දිව්‍ය ලෝකෙද නෑ යන්න වෙන්නේ ඒකාන්තයෙන් කොහාටද ඕගොල්ලොන්ගේ ස්ථිර නිවාසයට කොහොද ඕගොල්ලොන්ගේ සදාතනික නිවාසය කියලා බුදුහාඳුර දේතනා කරන්නේ. ඈ ඉඩකඩන් ලොකුවට අල්ලගෙන වලව් වගේ හදාගෙන තියෙන තැන තමයි කොතනද? මහා ගෙදර. ඒකට ඇදගෙන වැටෙන තමයි බලාපොරොත්තු බොහෝ දෙනෙක්ගේ. පින්වත්නි මම නම් කියන්නේ අඳා අඳා හරි මේ ලැබුණු මනුස්ස ජීවිතේ මේන්න මේ අවස්ථාවේදී මෙන්න මෙතෙන්දී පුළුවන්නම් වීරිය කරන්න උත්සාහවන්ත වෙන්න නුවණින් විමසන්න ඒ කටයුතු ඔබ කරගත්තොත් මෙතන යම් දුරක් හරි ඔබ ගියොත් මේ ගෞතම සාසනයේදී අර දාරුචීරියට වගේ ඔබටත් ඒ වීරිය සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. ඔබ දැන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අල්ලස් දීලා නිවන් දකින්නනේ. මොනෝ හරි එක පූජා කරලා නිකම් මේ ඇවිල්ලා hina වෙලා හරි සතුටින් පසඟ පිහිටවල වන්දනා කරලා නිවන් දකින්න. එහෙම නිවන් දකින්ද බෑ. ඒකට තියෙන ඔන්න ආර්ය දෝවණය කරන්න ඕන. බොහෝ පින්වත් අය පින්නදී අපිට හරි කන සංවේග හිතෙනවා. සමහර උදවිය කියන්නේ දැන් ඔය අපිට දැන් තොරතුරු එහෙම ලැබෙනවා සමහර අයගේ ඒ ඇත්තෝ දැන් සිල් අරගෙන යනවනේ ඊට පස්සේ දැන් ඒගොල්ලෝ හිතාගෙන තියෙන සීලය රකින්න ඕන පන්සලේදී විතරයි කියලා දැන් ගෙදරට ගියාට පස්සේ මිච්ඡා සංකප්පය නිසා ව්‍යාපාද වෙනවා එතකොට දැන් ඒගොල්ලෝ කියන ව්‍යාපාදය තුල දැන් ගහගෙන යනවා ඒක හොදලරන පැත්ත දෝවණය කරන්නේ නැතුව ගහගෙන යනවා කියනවා හිතුවේ මොකද මං හැමදාම සිල් අරගෙනයි කියලා. එහෙම කියන්නේ නැද්ද? කියනවා. එතනම තේරෙනුනේ මිත්‍යා දෘෂ්ටි සීලයක් නේද රැකලා තියෙන්නේ කියලා. එහෙනම් පින්වත්නි ඔබ කල්පනා කරන්න ඕන මේ ලැබිච්ච අවස්ථාව දැන් ගොඩ උපාසකම්මල කියන්නේ කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා ඉන්න බෑ. මට තනියෙන් පුදුම හිනාවක් එනවා. අයියෝ ඒ අම්මා තාත්තලා දැන් කොන්ද රිදෙන නිසා බනපදේ අහන්න බෑ. දැන් නයිසර්පේක් වුණොත් දැන් මොකද කරන්නේ? ඔන්න බලන්නකෝ. කොහොමද කරන්නේ? ඒ නිසා පින්වත්නි කොන්ද රිදුනත් කොන්ද කැඩුනත් මොකකින් හරි ඇවිල්ලා හරිවත් මෙන්න මේ කය තියෙද්දි මෙතෙන්දි මේ දේ හිත විමසගත්තේ නැති වුණොත් ඔබට ඕකට තියෙන අවස්ථාව ඕකට තියෙන chance එක නැති වෙලා යනවා. ඒ නිසා කල්පනා කරන්න එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්මා දිට්ඨියට මහණෙනි යමෙක් පැමිණුනොත් එයා මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා සම්මා දිට්ඨියට පැමිණුනොත් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා මිත්‍යා දෘෂ්ටිය නිසා හටගත්තා වූ යම් ලාමක අකුසල ධර්මයන් ඇද්ද එයත් ඉතුරු නැතුව දෝවණය කරනවා ඒ වගේමයි කුසල ධර්මයන් සම්මා දිට්ඨිය නිසා කුසල ධර්මයන් සම්මා දිට්ඨිය නිසා කුසල ධර්මයන් භාවනාමය වශයෙන් පරිපූර්ණ කරගන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් දැන් අන්න ඒ විදිහටම සම්මා සංකප්පේ නිසා මිච්ඡා සංකප්පේ දෝවණය කරනවා. සෝදලා අරින්න. බලන්නකෝ අව්‍යාපාද දැන් ඔබට ඔන්න ධර්මයට පිවිසෙන්න පුළුවන් මෙහෙම. දැන් ඔබට තරහ සිතක් නම් එන්නේ ඒක සම්මා සංකප්පයක්ද මිච්ඡා සංකප්පයක්ද මිච්ඡා සංකප්පය. එහෙනම් ওই මිච්ඡා සංකප්පයාවේ සම්මා දිට්ඨිය නිසාද මිත්‍යා දෘෂ්ටිය නිසාද මිත්‍යා දෘෂ්ටිය නිසා. එහෙනම් ඔබ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. එහෙනම් ඔබ ඒකාන්තයෙන් යන්න වෙන්නේ ඔය යන්න වෙන දැන් දන්නවනේ. ඒ තැන් වලට යන්න වෙන්නේ. එතකොට එහෙමනම් ඊට පස්සේ අන්න එහෙනම් ඔබට ව්‍යාපාද හිතක් තරහ හිතක් එනවා කියන්නේ ඔබ කරුණාවෙන්ම අවබෝධ කරගන්න මිච්ඡා සංකප්ප. අන්න ඔබට දහමට පිවිසෙන්න පුළුවන්. දැන් ඔබ දැනගත්තා, ඔබ දැකගත්ත දෙයියනේ. මට ව්‍යාපාද හිතක් එනවා, අනුන් අසන හිතක් එනවා. මේනම් මිච්ඡා සංකප්පය. මේක සෝදලා මරින්න ඕන කියලා. දැන් ඔබේ සිතිවිලි ටික අයින් කරන්න උත්සාහ කරනවා. මෛත්‍රී සහගත චේතනාවක් පතුරවන්න හදනවා. එහෙනම් දැන් ඔබ ඒක අන්න මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පෙන් සෝදන. දැන් බනිද්දි බනිද්දි අර තරහිත සෝදලා ගන්න. තරහිත සෝදලා ගන්න. අන්න දැන් ඔබ ගොඩ වෙන්නේ කොහාටද? ධර්මයට. ඒ ධර්මයට ගොඩ වෙන්න ඔබට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. කෙලස් තවන වීරිය ඕන. දැන් අර ව්‍යාපාද නිසා පහළ වෙන සියලු විතර්ක කුසල කර්මද අකුසල කර්මද? අකුසල කර්ම. ඒව ක්ලේශ ධර්ම. අන්න කෙලෙස් තවන්න ඕන, කෙලෙස් නසන්න ඕන. ඒ නසන වීරිය තියෙන්න ඕන. එතකොට නුවණ තියෙන්න ඕන. ඔබට එහෙම වුණා කියලා දැනදක ගන්න කුමක්ද තියෙන්න ඕන? සිහියක් තියෙන්න ඕන. එහෙනම් පින්වත්නි අන්න අපිට එන සිහිය නුවණ වීරිය තියෙනවා නම් මේ දෝවණේ කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ දන්නවා ඔබට මේ ශාසනය තුල යමක් දැන් කරගන්න පුළුවන්. අන්න බලන්න අර සිත හරි ඔබ සකස් කරගත්තොත් ඔබට මෙතන ධර්මයේ සම්දිත්තිකයි මේ. මේ ධර්මයේ තුල මෙතෙන්දිම දැන් ඔබ තරහින් කෑගහ කෑගහ ඉන්න ඔබට සිහියාව, වීරියාව, නුවණාව දැන් කල්පනා කරා මේක මිත්‍යා සංකප්පය මේක නම් වැරදි ද්වේෂ සහගත දෙයක් මේක සෝදලා අරින්න ඕන කියන තැනට එනකොටම ඔබ ධර්මයේ නේද පිවිසෙන්නේ එතකොට අන ජාතිය ස්වභාව කොටින් අය ජාතියෙන් අත් මිදීමට හේතු වෙනවා. මරණය ස්වභාව කොටින් අය මරණයෙන් අත් මිදීමට හේතු වෙනවා. එහෙනම් පින්වත්නි ඔබ කල්පනා කරගන්න මේ ලැබුණු දුර්ලභ ගෞතම සාසනය තුල බුදුරජාණන් වහන්සේ දෝවණය කරන්න කියන්නේ ඒ දෝවණයේදී ඇතිවෙන අවසන් ප්‍රතිඵලය තමයි කුමක්ද? ජාතිය ස්වභාව කොටින් අය ජාතියෙන් මිදෙනවා. දැන් ඔබ දිව්‍ය ලෝක යන්නද බලාපොරොත්තු? එහෙමද? එහෙමනම් බලාපොරොත්තුව manuss ලෝක දිව්‍ය ලෝකවල යන්න නම් බලාපොරොත්තුව එහෙමනම් ඔබ දෝවනේ හරියට කෙරුණේ නෑ. බුද්ධ ශාසනය හරියට ලැබුණෙත් නෑ. ඒ නිසා දැන් මේ මේ අකුසල ධර්මයන් දෝවනේ කළා මේ උතුම් ගෞතම සාසනය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාකච්ඡා අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ කඩුවෙල පහළ බෝම්රිය අංක 65 පදිංචි චිත්‍රා හෙට්ටිආරච්චි පීඩී පත්මා සුවි සුවිනීතා මෑනියෝ ඩීපී හෙට්ටිආරච්චි පියානෝ මේරිනෝනා ආරම්භවත් ආරච්චි ආච්චි අම්මා ජෝන් අප්පුහාමි සීයා පීඩී පත්මා සුවිනීතා මෑනියෝ මියගොස් සැප්තැම්බර් 19 වෙනිදින්ට වසර 3ක් පිරීම නිමිත්තෙන් ඒ කටයුතු සිදු කරන ඒ මෑණියන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයද. ඒ වගේම ගාමිණී මුණසිංහ අංක 59 සොමිනිවස මැදගොඩ පාර මතුගම වසර 28කට පෙර මිය ගිය බීඩී ඇඩ්ලින් මිරයා මාතාවට වසර 8කට පෙර මිය ගිය ඩී.ඊ. මුණසිංහ පියාණන්ට වසර 17කට පෙර මේගේ රත්නසිරි මුණසිංහ සොයුරාට වසර 4කට මේ වසර 4කට පෙර මියගිය ඔලිව මුණසිංහ සොයුරාට ඒ අයට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ ඇත්තන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාද ගලවිල වත්ත හෝමාගම කාන්ති කුමුදු විමලසේන මහත්මීන් කොට්ටාව බංගලාවත්ත නන්දා කුසුම් ස්වර්ණ සුසිලා මහත්මීන් ඒ අත්තු දායකත්වයේ දරනවා ඒකේ අරමුණු වෙලා තියෙන ලෝක ලෝක සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මියගේ සියලු දෙනාට පින්දීම් පිණිස දේශකයාණන් වහන්සේට සහ බෞද්ධ නාලිකාවේ සභාපති ඇතුළු ඒ ධර්මාගම කුසලතම සායන් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටද සිත ප්‍රාර්ථනා කිරීම වශයෙන් ඒ වගේම ඊළඟ දායකත්වය දරනවා රාගම බටුවත්ත 114 මාලිනී අබේසිරිවර්ධන අරමුණු විල කරගෙන තියෙන්නේ ගුණපාල පියාත් කුංචි හාමිනේ ආච්චිත් හීන් මහත්තයා අයියාත් පොඩි මහත්තයා අයියාත් යන මේ මේ අයට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම වෙනත් අරමුණු වශයෙන් අම්මලා දෙදෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි පවුලේ සියලු දෙනා සෙල් ප්‍රාර්ථනා කරමින් මිය ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම බුදුසසුන සුරකින්න එම දහම් මාර්ගයේ ගමන් කරන සියලු සායන් වහන්සේලා නිවන් ප්‍රාර්ථනා කිරීම මාල්නීවන මාහට ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වේවා කියන අදහසින් ඒකට ඒ වගේම තවත් දායකත්වයක් දරනවා මහරගම පමුණුව පදිංචි චාලට් හේමදාස ධනවති අමරතුංග දයා වික්‍රමරත්න මහත්මීන් විසින් එච් එම් හේමදාස මහතාත් එස්.පී. අමරතුංග මහතාත් ඊ වික්‍රමරත්න මහතාත් ඒ වගේම යසප්‍රිය බන්දු හේම පුතාත් එයාත්තන් මිය පරලෝ ගිහිල්ලා ඒ අයට පින් අනුමෝදන් කිරීම වශයෙන් එයාත්තන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම සියලු නෑදෑයන්ට පින් දීමලත් පවුල්වල ජීවත් වන අයට සෙත්පතා බෞද්ධයා නාලිකාවේ ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත්පතා සමට නිවන් අවබෝධ පිණිස තමයි දායකත්ව දන්නේ. සියලු දෙනාටමත් ඒ වගේම කල්පනා කරගන්න මේ සම්බන්ධ වුණු ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් මා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාධනා දෙන. ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතාවුන් විසින් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක අවසරයි පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ පින්වතුනි දේශකයාණන් වහන්සේට চিරාත් කාලයක් සසුන් කෙත සදහම් දියෙන් තෙමාලන්නට නිදුක් නිරෝගී සුවය සාතුනාද පවත්වමින් අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු